යුඑස් මහත්මයාට තව ප්‍රශ්නයක් තියෙනවද අහන්න? යුඑස් මහත්මයාගේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද? දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් ඇහෙනවා. මට මේ මල් පූජා කිරීම පිළිබඳ මේ ප්‍රශ්නයක් තියෙන්නේ මේක ගැන ඔබ වහන්සේගේ ධර්මානුකූල විග්‍රහය මට අවශ්‍යයි. දැන් බුදුගයක් අවට ලස්සන වනසෙන සුනක මෙහෙණින් වහන්සලා ඉන්න හරියට මනමල් පිපිලා. විවිධ වර්ගයේ වනමත්. ඉතින් මේක දැක්කම පුදුමාකාර හිතට දැනෙන සන්තෝෂය මෙතකයි කියන්න බෑ. මොකද නිකන් අර විවිධ වර්ණ වල තියෙන මල්. එතකොට දැන් මේ මල් ටික කඩලා පූජා කරනකොට මේ මගේ මම ගැටිච්ච තැනක් ස්වාමීන් වහන්සේ. මේ මල් ටික කඩලා ඉතින් බුදුන් වහන්සේට දැන් ඔන්න පූජා කරනවා. අනේ හෙට දවසේ බලනකොට අර <laughs> අර අර පෙනෙන මල් එකක්වත් නැහැ. අර මල් ටිකක් පර වෙලා ගිහිල්ලා ඉවරයි. හැබැයි මේක ගහේ තිබුණා නම් අපි දිගින් දිගටම දිගින් දිගටම මේ පූජාව හිතින් කරනවා. මේක අර වහන්සේ කිව්වා වගේ ಗುಣ සුවඳ එතකොට ඒක වර්ණය එතකොට ඒ ඒ ඒ ඒ ඒන එතකොට පරිසරයට අපි කරන <laughs> පරිසරයත් හරීම නිකන් ආලෝකවත් මම දන්නේ මගේ මට නම් නිකන් ඒක නිකන් හරි උත්තේජනයක් ඇති කරනවා ඒ කතාව ඒක <laughs> දැන් ඔය දැන් අපිට කුසල කුසලය වගේ අකුසල ධර්ම මතුවෙන වංචනිකව. ඒවට කියන්නේ වංචක ධර්ම කියලා. එතකොට ඒවා අපිට කුසල් ඒවා අකුසල් කියලා පේන්නේ අපිට ඒවා පේන්නේ කුසල් වගේ. හැබැයි දීර්ඝ කාලයක් යනවා ඒවැ තියෙන සූක්ෂම දුර්වලකම් හඳුනා ගන්න. ඒ වගේ තනක් තමයි ඔතන. දැන් අර මල් ටික ඇහැට පේනකොට ඒවැ සුවඳ දැනෙනකොට අපේ නෙතට යම්කිසි තෘෂ්ණාමූලික ප්‍රීතියක් ඇති වෙනවා. මේ වර්ණය දකිනකොට සුගන්ධය දකින අපි ඒවට කැමති. එතෙන්දී ඇති වෙන්නේ තනිකරම ලෝභ මූලික සිත් වෙලා. එතකොට දැන් ඒක කඩලා බුදුහාමුදුරුවෝ ළඟ පූජා කළාම ඒක පුරුදාට පර වෙලා යනවා. අපි ඒකට කැමති නෑ. ඒක නෙමෙයි අපිට නැත්නම් හැමදාම අර ඇස්වලට පෙනිපෙනි නාසයට සුගන්ධය දැනි දැනි ලස්සනට විචිත්‍රවත්ව තියෙන. ඉතින් අපි ඒකට වංචනික ප්‍රයෝගයක් අපේ මනසින් ගොඩ නැගෙනවා. ඉතින් එහෙම තියෙද්දිත් අපිට පූජා කරන්න පුළුවන්නේ. එහෙම කළා නන්නේ හොඳ කියලා හිතෙනවා. හැබැයි දැන් ඒක අපිට මෙහෙම හිතනවා නම් ඒ තව පැත්තකින් ප්‍රඥා මූලිකවත් ඒ ගැන හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් වෙනත් අපි අර මුලින් කතා කළා වගේ ගහ අපට අයිති නෑ වෙන කෙනෙකුටයි අයිති. ඒතකොට වෙන කෙනෙකුට අයිති ගහක මලක් පිපිලා තියෙනවා ඒක අපිට කඩලා පූජා කරන්න බෑ ඒ නිසා මම ගහේ තියෙද්දිම ඒකේ වර්ණය ගැන හිතලා සුගන්ධය ගැන හිතලා බුදුගුණ සිහි කරලා සිතින් අපි කුසලයක් සිද්ධ කරගන්නවා එතනදී අපි ඒක කඩන්න යන්නේ නැත්තේ වංචනික අදහසකින් නෙමෙයි ඒකට ඒක අපිට අයිති නැති නිසා එහෙම නැත්නම් අපි හිතමු ඒ ඒ මල පළ දරන්න තියෙන එකක්. ඒක පළ දරුවෙන් පස්සේ ඊට වඩා යහපතක් ලෝකෙට කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ මල කඩන්න නැතුව ඉතුරු කරනවා වර්ණයේ සුගන්ධයේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතනදී අපි ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවකට එන්නේ. එතකොට එහෙම නැතුව ඒක කඩලා පූජා කරන්න පුළුවන්කම තියෙද්දී අපි අර පාරිසරික වශයෙන් අපි ඉන්ද්‍රියන්ගෙන් අත්විඳින සුවදායක ආස්වාදනය දිගු කලක් පවත්වා ගැනීමේ ඕනෑකම නිසා අපි ඒක කඩන්න නැතුව ඉන්න හිතනවා නම් එතන තියෙන්නේ කුසල ස්වરૂපයෙන් මතුවෙන එක්තරා වංචනික සිතුවිල්ල. දැන් ඕක තේරුම් ගන්න පහසු නැහැ. ඊටාත්ම සූක්ෂම තැනක්. දැන් මට මතකයි මම එක්තරා කාලයක් පුරුදු වෙලා හිටියා බුදුරජාණන් වහන්සේට හොඳ සුවඳ වර්ග පූජා කරන්න. ඒ කියන්නේ හඳුන් කූරු ඇත්තටම මම බස් එකේ ගිහිල්ලා පිටකොටුවට ගිහිල්ලා අර හඳුන් කූරු කඩවල් ගානේ ඇවිදලා හොඳ සුවඳ මේවා. ඉතින් හොයලා හොයලා තෝරලා නහයට තියලා ඉබලා ඉතින් හොඳ සුවඳ ඒවා මම හොයාගෙන එනවා. අරන් එන්නේ බණ්ඩල් පිටේ. අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා දිනපතාම. හැබැයි පූජා කරන්නේ නිකන් මම ඉන්න හරිය තමයි අරක පත්තු කරලා තැන්පත් කරන්නේ. මම නැති හරියක ඒ ඒ හඳුකුරු පත්තු කරනකොට ගිහිල්ලා විහාර මළුවේ ඒ හඳුකුර ගහලා එන්න මම ඉච්චර කැමති නෑ. මං කැමති මම ඉන්න කුටිය හරිය ඒ හඳුකුර ගහලා තියන්න. එතකොට තමයි මට හිතෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේට මේ සුවඳ පූජා කළා. ඒක හොඳට දැනෙනවා. ඉතින් පස්සේ කාලයක් යනකොට තමයි මට දැනෙන්න ගත්තේ මේ මොකද්ද මේ කරන්නේ අර ඒ සුගන්ධය නැවත නැවත මගේ නාසයට දැනෙනකොට ඇතිවෙනේ සප්‍රීතික තෘෂ්ණාව. ඒක ආස්වාදනය කරන්න කැමති. හැබැයි ඒක මගේ ලෝභයයි මගේ තෘෂ්ණාවයි කියලා කෙලින්ම ඒකේ වරද මම පටව ගන්න ලෑස්ති නැහැ. මම ඒකට අර්ථකථනයක් දෙනවා මේක බුද්ධ පූජාවක් කියලා. කියලා හැබැයි ඒක ඒ බුද්ධ පූජාව මම නැති දිහාක තියන්න කැමති මට දැනෙන සෙව්වේ තියෙන්නට එතකොට තමයි ඒකේ ආස්වාදයක් ලැබෙන්නේ. එතකොට මට හිතෙන්නේ නෑ ඉතින් ඒක ගැටලුවක් නෑ. ඉතින් එතකොට ඒක නැවත නැවත මටත් දැනෙනවා බුද්ධ පූජාවකුත් වෙනවා. එහෙම එක එක විදිහට සිතුවිලි පහළ වුණා. ඊට පස්සේ මට ඒක හොඳටම දැනෙච්ච අවස්ථාව තමයි දවසක් මම පන්සලේ වාහනේ අපි කොළඹ ගිය වෙලාවක නායක හඳුරුත් එක්කලා මම කිව්වා මට හඳුන් කුරු ටිකක් ගන්න ඕන කියලා මම ওই විදිහට ගිහිල්ලා ලොකු හඳුන් කුරු බණ්ඩල් කීපයක් ගත්තා. අරගෙන දැන් වාහනේ දාගෙන යනවා ඒක වායු සමනය කරලා තියෙන වාහනේ දැන් මේ වාහනේ ඇතුලේ අර වායු සමනය කරපු යන්ත්‍රයත් එක්කලා අර සුවඳ ඇතුලෙම දැන් කැකෑරෙනවා කැකෑරෙනකොට ටික වෙලාවක් යනකොට හිස කැරකිල්ල අල්ලන්න ගත්ත වමන යන්න එනවා දැන් අර සුවඳ වැඩිලා වැඩිලා වැඩිලා ඒක වැඩි වෙලා ඔක්කාරයට එන්න ගත්තා එදයින් පස්සේ මට අර බුදුහාමුදුරන්ට සුවඳ පූජා කරන්න ඕන කියන ඒ අදහස සම්පූර්ණයෙන් නැතුව ගියා දැන් මම පූජා කළොත් පූජා කරන්නේ ගොඩක් වෙලාවට ස්වභාවිකව සකස් කරපු මොනවා හරි සුවඳ වර්ග පූජා කරනවා. හැබැයි අර හඳුන් කూరు පූජා කරන්න ඕන කියන තියෙන කැමැත්ත නැතුව ගිය ඒක නැති වුණාට පස්සේ තමයි මට තේරෙන්න ගත්තේ එහෙනම් මෙතෙක් කාලයක් තිබිලා තියෙන්නේ බුදුහාමුදුරන්ට සුවඳ පූජා කිරීමේ ඕනෑකමක් නෙමෙයි මගේ නාසයට සුගන්ධය දැනි දැනි තිබීමේ ඕනකමක්. හැබැයි භික්ෂුවක් හැටියට ඒක මට අනුචිතයි කියන බව මම දන්න නිසා ඒක බුද්ධ පූජාවක් කියන ආරෝපණය තුලින් පවත්වා ගන්න උත්සාහ කරනවා. මෙහෙම අපේ කාමච්ඡන්දේ විවිධ ක්‍රම වලින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපි යම්කිසි අර්ථවත් හේතුවක් මත මල් ටික කඩන්න නැතුව තියන්න අදහස් කරනවා නම් ඒක හොඳයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි මල් ටික කඩන්න නැතුව තියන්න උත්සාහ කරන්නේ ඒකේ විචිත්‍රත්වය දකින්න, ඒකේ ප්‍රභාව දකින්න, ඒකේ අලංකාරය දකින්න තියෙන රුචිකත්වය නිසා නම් එතන තියෙන්නේ ත්‍ෘෂ්ණා මූලික හැඟීම. පැහැදිලි ස්වාමීන් වහන්සේ.